ගන්නේ උදේට කුලයේ. ප්‍රඥා දර්ශ කියන්නේ ඒකට කියන අසාමාන්‍ය ප්‍රඥාව කියන්නේ. විද දුරණයක් කියන පරිසම්පදාමත්ත පාප. අසාමාන්‍ය ප්‍රඥාව. ඒ කියන්නේ කිසිම ශ්‍රාවකයන් වහන්සේලමකටවත් පසේ බුදු කෙනෙකුන් වහන්සේට සමීප වෙන්නේ නැහැ අසාමාන්ත වූ ප්‍රඥා සංකාරයේ ඥාන චක්ෂු. සමන්තකු කියන්නේ ਸਰවඥතාඥානයි. ආවාකිනාතල කමලින් ඕනෑම දෙයක් ඇති ගැනීමට සමර්ථ වූ ਸਰවඥතාඥානයයි සමන්තකු කියන්නේ. ඒ සමන්ත චක්ෂු ඇති ਸਰවඥයන් වහන්සේ මේ දේශනේ කරත්වා මේම. නාම වික්‍රේ අඥං ඒක ධම්මපි සමුපස්සාමි මානේ මගේ සරුවක් පිටාවක් ඥානේ එන කිසිම ධර්මයක් මේ වගේ මම දැකලා නැහැ ඒ මොනවද යම් ඒවං ආචීවිතං භාවිතං වකුණේකත යම් ධර්මයක් මෙසේ ආශීවනය කරලාත්තේ භාවනාවකින් වඩලාත්තේ බහුලීකృత වශයෙන් වැඩි වැඩියෙන් වඩලාත්තේ නම් ඒවා මහත්ත්වයක් ආසන්නත්ති. මේ කියන්නේ යන මහත් වූ අර්ථයක් මිස පහක් නේද? යකේනම් විච්ඡේ චිත්ත. මහණෙනි ඒ මේ ධර්මයේ නම් චිත්තය. චිත්තම් විච්ඡේ ආසීවිතං භාවිතං භක්තිකතං මහත්වූ අර්ථසම්මත්ති. මහණෙනි මේ චිත්තය කුසල කර්මයන්ගේ ආශේවනය කරලා තියෙනවා උසගාමියන් මේ පාපිකා කරලා තේන උසගාමියන් මේ බහුල වශයෙන් හරිලා තේන මහත්ව කාමයේ සම්වත්තති මහත්වයක් ලෙස පවති මේ තේරුමයි තියෙන්නේ මානෙනි යම් කර්මයක් ආදීවන භාවන කපුලේ කොට කරගත්තේ මහා කාර්යයේ නිරතව ලැබෙන නම් චිත්තය සමා ආර්ය සරුවක් දැක්ම ප්‍රාර්ථයක් හේතු වෙන්නේ. සිත කියන එක කඩේක දෙයක් කියන්නේ චිත්තය, චිත්තේ චින්තායන් කියන ධාතුවේ. චිත්ත ධාතුව සිටී මාර්ගයේ. සිටේ කියන අරමුණ දැනගැනීම මාර්ගයේ. අරමුණ දැනගැනීම මාර්ගයේදී කාම යුක්තේ චිත්තේ ආත්මේ චිත්තං කියලා කඩයක් කියනවා. ඒ චිත්තං කියන්නේ වචනේ අර්ථ මෙතන හයක් දැක්කේ මොනවද? විචිත්ත කරණ චිත්ත. අපතන චිත්තකාය වාචිත්ත. චිතං කම්ම පෙරේතේ චිත්ත. චිතං කායතුවා කතාවේ චිත්ත. විරෝක්‍ය අර්ථ සංස්කාරං චිත්ත. විචිත්තාරමණ චිතාවේ චිත්ත. ඔබ සිත චිත්තම් කියන වචනේ ලැබෙන්නේ හේතුව වෙන අර්ථයි. නිචිත්ත කරණ චිත්ත විෂිතුනේ කරන දැනීම සිතලාසේ. මේ ලෝකේ යම්තා විෂිතුනේ කියනවා නම් ඒ සියල්ල නිර්මාණය කළා තියෙන සිතයි. ජාතකාරී ඇක්ලාකික වඩා විෂිතු දේවල් නිර්මාණය කියන ලෝකේ. බුදුආකාරී දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම නිර්මාණය කෙරෙන්නේ සිතින් කොහොමද ඉස්සර සිතනවා. මේ දෙයම කරන්න ඕනේ මේ දෙයම කරන්න ඕනේ කියලා සිතින් සිතින් චින්තනය කළා තමයි තමක් නිර්මාණය කරන්නේ. අපි හිතමු චෛත්‍යයක් නිර්මාණය කරන්නේ, ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්නේ, ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ, ඒ වගේයක් හදා ඉතිලා ඒ නිර්මාණතු වරය සිතින් සිතනවා සෑහෙන විදිහට. ඉතින් ඒක හැදෙන තමයි විවිධ පැවැත්ම සම්පාදනය කරයි. අන්න ඒ වගේ සෑම කටයුත්තකම නිර්මාණ වලිය සිත දැරින් විසුතුරු දෙය කරන දැරින් විචිත්ත කරණය කියලා කියන චිත්තම් කරේ. විචිත්තම් කියන වචනේ තියෙන විසුතුරු වාක්‍යය කියලා. යම් ඒ වචිත්ත අර අමුතර නිකාය සූත්‍රයේ තියෙනවා නාමිච්චේ අඤ්ඤං ඒක නිකායම් සම්මුඛාකාමි ඒවං චිත්ත මේවා ඒකම සත්පෝත්තරයන්ම දැක්කන්නේ තිසසතුන් හා සමානයි ඒ මනුෂ්‍යයන්ගේ ස්වરૂપ භෝෂයෙන් සමානයි වාග්නේ හදපු කොන්ජායන වෙනස් කරන්න මනුෂ්‍ය වාසියයි තම ඒ සංසතුනේ නෙමෙයි සුවාකාර වෙනස් කම් තිසසතුන් දෙකියේ ඒකෝත් මේ විසුතුරු බවට චිත්තම් කියලා. අන්නේ චිත්තේ කියන්නේ විසුතුරු බව. විකේතය කරනවා. ඒකෝත් මේ ලෝකදා අපේ යම්තා පහළලා කියවන්නේ මේ සියල්ලේ නිර්වාණ ප්‍රයෝගයසෙට කිව්වොත් නිවැරදි. දැන් මේ මහ ප්‍රලෝපා විනාශකාරකාරී පවා ගෞරව බබලෝ පවා නිර්මාණය කළ නිශ්චිතයි. ඒකකින් ගෞරවතාවය සමුදේකත් අපි දැනගෙන තියෙන්න ඕනේ. කෙටියෙන් මේකයි ලෝක ධාතුව කල්පේකාරක් විනාශ වෙනවානේ. ඉන්නේකෝ ජලයේකෝ සුලගි. දෙන්නේ විනාශ වෙනකොට මහා කල්පවාර හතක් තේරියේ ඉන්නේ විනාශ වෙනවා. ජලයෙන් අටේ වාරයි. එන්නේ හතක් වාරයක් එනවා තමයි සුලගි විනාශ වෙන්නේ. ඒ විනාශ වෙනකොට ලෝක ධාතු එකක් නෙමෙයි. ලෝක ධාතු කෝටි ලක්ෂයක් එකවර විනාශ වෙනවා. එනම් අනිත් ආකාශය. යටත් පිටින් දීප දක්වන්නේ දුක් දක්වන්නේ කවරක් කරන සංස්කාරයෙන් නැතුයි අවකාශය. ඒ කාලයේ තුල ලෝක විනාශයට කලින් මේ ලෝක ධාතුයේ පරවාසිත වූ සතර ආපාදක වූ ජීව ලෝක හයේ වූ බ්‍රහ්ම ලෝක පුනකාරී විනාශයේ සීමා වූ සියලු සත්‍යෝ ඥානවදායක බවතුරුලයක් නොයනක කොටසක් ඉන්නවා. නිත්‍ය වශයෙන් මේ ත්‍රිවිධ දුර්ගාකාර යන්නේ. ඒ එක්කෝ මේ විනාශයේ සාකල කෝටි ලක්ෂණ විපාක වෙනත් අපායකට ප්‍රාප්තිය. ඉතින් මෙන්න මේ අධිපාපාදලා ලෝකේ පවත්න අවස්ථාවේදී අර බබලෝකී කියන අසංකේය අපරණයේ සම්මය ඒ අත්මිතේ ජීවරණ නැහැ. භාවාමි ඒ අත්මිතේනවා අර විනාශයේදී ධම්ම ලෝක නැවතත් ඒවා චිත්ත කායය. මේ චිත තමාම විසිතුයි. තමාම විසිතුයි. කොහොමද? විලාපක විලාපක සිත. විලාපක නාමක සිත. විලාපක දුක්ඛ නිසිත. විලාපක සැප නිසිත. විලාපක තරහ නිසිත. විලාපක මම නිසාව නිසිත. තාපලාව ලෝභයෙන් ගත් නිසිත. තාපලාව නිරෝධයෙන් සිහියේ නිසිතක් සාමලාක බොහොම තීක්ෂණවත් ප්‍රඥාවක් පිළිදා. සාමලාක මොණි අන්දේශිත. ඒවා ඉතිකේලාක මේ සිත විශ්වලා ගන්න. ඒ කියන්නේ සිතේ වෙනස්කම් සියල්ලම ඇතුලේ සිතේ ස්වභාවය. ඒක කියන අත්මන චිත්තදායවා තමාම තමන් විසිතුවේ. විලාප කුසාසිත විලාප කුසාසිත. ඒක නිසා සිතේ තමාම තමා විසිතුව දැරීම චිත්තං කියලා කියනවා. තුන්වෙනිදේම චිතං කම්මකේසේති මේ සිත මවාපතේ නැහැ භවෙන් භවයට මේ සිතක් පහළ වෙන්නේ කොහොමද කම්මකේසේති කර්මයන් හා ක්ලේශයන් නිසා කර්මයන් හා ක්ලේශයන් නිසා නැවත නැවත මේ සිත් පහළ වෙන්නේ යම් කිසි භවයක කෙනෙක් උත්තර වෙනවා නැත්නම් මනෝ උපදිනවා කියන්නේ මනෝ උපදින්නේ කුසල විපාකයකින් ඒ කුසල විපාකයෙන් උපන්නේ කුසල කර්මය නිසා අන්න කර්මය. ඒ කුසල කර්මයේ පිරවරාගෙන තිබුණ ප්‍රේස ධර්මයන් මොනවද? අවිද්‍යාව, කුෂ්ණාව, උපාදාන. මෙන්න උපකේසි. යම්මේ ලෝකතාපියේ නැවත නැවත සැපෝ දුක්ඛෝ විඳින හේතු වෙන හේතු ධර්ම අතරින් මේ ක්ලේශ ධර්මයන් තුන ප්‍රධානයි. ඒවා පිළිවෙල තියෙනවා. අවිද්‍යාව කුෂ්ණා උපාය ඒක නිසා කර්මයක් කරනවා දැන් අපි හේතුලක් වශයෙන් ගන්නවා අපි හිතනවා යෝනෝග උදායිනේ දැක්කම මොළේ උපන්න උදායිනේ අන්න යෝනෝග මනෝ ආදී සම්පන්න දුක්ඛ සත්‍යව දැනෙන්නේ කියන්නේ ඒවා අනිත්‍ය බව දැනෙන්නේ කියන්නේ ඒවා සාරව දැනෙන්නේ කියන්නේ අන්න අවිද්‍යාව ඒකෙන් දැනෙන්නේ අවබෝධය ඇති කරන ඒ වගේම විපාක චිත්තයේ පහළ වෙන්නේ අතීතයේ කර්මයන්ගේ ප්‍රත්‍යක්ෂ ක්‍රිය. ඒ වගේම ඒ චිත්ත සංකාරණය නැත්නම් එක එක සිතක් වල තියෙන චෛතසික ධර්ම සම්භාරය. ඒ වායේ තියෙන ශක්තිය අර රාගයෙන් ඊළඟ සිතක් පහළ කරගෙන යනවා. මේ චිත්ත ඥානයේ වශයෙන් කිසිම විලාණයක් නැතිව සිතේ තුළම පවත්නා ප්‍රත්‍යක්ෂ හේතු කොටගෙන ඊළඟ ඊළඟට කියලා අනන්ත අප්‍රමාණ ජීවිත කාලයක් ඉච්ඡේ මේ චිත්ත පරම්පරාව පාත්වලය. අනේ කරයි ඒක නිදෙන්නේ නැහැ. සමාජ භාවයේ කාර්යයට රූප කරනවා යනවා. නාම පරම්පරාවය. දෙකේසෝ දෙක අන්‍යෝගේ රාජකතරන් දක්වන්නේ මෙලෙමින් චතුරේ නිකලුගේ සිට එහා බලෙට කියන්නේ එහා භවයේ අන්තිමේ උපන්නක් නෙවෙයි. මේ භවයේ ඇති චිත්ත පරම්පරාවේ හේතු ශක්තියන්ව ඊළඟ එකක් පහළ වෙනවා. කර්සදිෂ්ඨා. ඒසා ඒ කුච්චයක් නෙවෙයි අන් කුච්චයකුත් නෙවෙයි කියලා ඒකයි. මේක අර ආත්මා පරම්පරාව සුලකින බැවින් දැන් සිටි කියලා කියන චිත්තය කියලා කියන්නේ. එවැන්නම ඊළඟට කිනුත්‍යක්ක සංකාරණ දැන් කායික සිතා කායික කියන්නේ ඒ චිත්ත සංකාරණය කටිනවා ඊළඟ කිනුත්‍යක්ක සංකාරණ එනම් දිවට නැවත නැවත නැවත ආකාර ඕකි ප්‍රකෝපිකාන කරනගන්න හතරස් කරන්නේ ඒකයි ආකාර ඕකන සංසාරේ නාම රූප පරම්පරා විස්තන්ද පරම්පරා පාතවලන්නේ රැස් කරන්නේ ඒකයි ඒක නැත්නම් රැස් කරන්නේ දෙයක් නෑ චේතනා ආදී ඒ කායික පාරේ සිට නිසයි. ඉස්සා සිට තමයි ප්‍රධානයි. මනෝපුප්පම් කරවා සම්මාදී ඒකයි. එතකොට ආපා පරම්පරාව නැවත නැවත විග්‍රහ පවත්වාගෙන යමින් එතේ සදාන කිනෝක් යක්ෂ සංකාරණ ආපා සංකාරණ ගොඩනග. නිසා කිත්තන් කියනවා. අනිත් විශිෂ්ඨා රාමනාතිච ඒ චිත්ත විසුතුරු ලෙස ආරම්භ කරනවා. ඇසෙන් කණෙන් නැහෙන් දිවෙන් කයෙන් ඒවා කියනවා කරපු අයෙන්ම නානාවිද é, eu ආකාර හතරක් තියෙනවා. අපි අතුමා මොහොතේ යනකොට ඒ දෙගොල්ල මෙතනින් කියන ඉස්සෙල්ලා අපට කියලා කියන්න හොරුම් දෙයක්. යනකොට කවුරු මිනිස්සු නැහැ ඉතිරා පැටවා උපදයක් කියලා අන්න කිලේ කියනවා හොරේ කියනවා අලතුරව ගහනෝන කලින්නෝන කපන්නෝන මේ ලකුණු ඔතේ කියනවා. අදිනෝ කියන්නේ කියලා දැක්කොත් අදිනවා නෑ කොහොමද කරන්නේ ආවද තේරෙනවා. වගේ මේ අනාත්මයේ නිර්භයතාව නිසා නමුත් කිසිම කල්පනා කරන කවුද මේ මේ දේ නපුරු වශයෙන් කතා කරන්නේ ඒක කියනවා නෙවෙයි එසේ නමුත් එතන විවාහන අනිත් පැත්තට ගියා ඒ පැත්තට ගොඩ මේ විවාහකේ කරවාගෙන කියනවා ස්වාගතන්ති මේ සමිනීම වාසනාව මේ එන්න මේ වාඩි වෙන්න මෙතන තියෙන අශිෂ්ඨකම් පාණය කරන්න මෙතන තියෙන පරිපූර්ණ පාණය කරන්න ඒවා කාරින්නේ මේ වගේ කුතු කතාවක්. පස්සේ බලනවා මිනිස්සේ නෙමෙයි ඉරක්කේ. ඉරක්කේ මේක ආපහු තමන්ගේ මාර්ගාවට ඇවිල්ලා සාකච්ඡාවක් කරන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධව අපේ මහ බෝසතුන් වහන්සේ මුලින්ම උනාසේ පහදා දුන්න ජේන මහන්සේ ආශ්‍රය කරන කුකිලයන් අනුව ඒ සත්‍යතාව වෙනස් වෙනවා. මේ ලකුණු ධාමනක පොදු කාර්යාමාත්‍ය නිසා මේ විරාකකලාගේ කරතුන් සිතුන් පැතුම් වටේ ඒ අපිට හැරෙනවා. එවාගෙම සිල්වත් දුරවත් තාක්ෂණ මහන්සියලා ඇතුළත කියන විරාකකව ඒ ගුණ ධර්ම අනුව ඉතහා වචන පුරුදු කරගන්නවා. ඒ නිසා ආශ්‍රේ නිසා කුජිරයාගේ වෙනස් වීම සිදුවනවා කියන එක පහදා දුන්නා. ඔතන කියන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනාව ශක්ති දුන්නු යාමකි. ඉතින් දැන් මේ අනුව සලක බැලුවම අපේ ශරීරයේ පවත්නා ප්‍රයසිත ධර්මයන් අතරද කියලම 14ක් ඒකාන්ත අකුසල චෛතසික. විශේෂமாக කියනවා ඒකාන්ත සෝබන චෛතසික. 19ක් කියනවා කුසල කුසල දෙකටම පොදු. මෙන්න මේවා එක එකටම මිශ්‍ර වෙනවා. ඒක කියන්නේ එනවා. ඒ ගෙනානෝ තමයි හිතේ විවිධ ආකාර දෙන්න සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු අපේ සිත යම් සිද්ධා කරන ආස්තාවක් ඇති වෙනවා කියන්නේ ඒ කියන්නේ ලක්ෂණ දෙයක් දැකලා ඒ ලක්ෂණයි ඒ වටිනාම සුභයි ඒක මම ගරහ ගන්න ඕනේ ඔය වගේ හිත් පහල වෙනවා. ඒතකොට දෙන්නේ ප්‍රධාන ධර්මයේ ආශාව ලෝභය. ඒකට පාලි කියනවා ලෝකෝ කිය. තවත් වෙන තණ්හා කිය. ලෝකෝ කියන වචනයේ නම් කියන සිය. ඒකට දැන් ඒ ලෝකය තමයි ක්‍රිෂ්ණ කියලා කියන්නේ. නමුත් ලෝකය පමණක් නෙමෙයි. ඒක කියනවා කර්ම 19ක්. සිතත් එක්ක 20ක් කියනවා. අපි සල්පා බලමු මේ ආශාව ඇති වුණු සිත කොයි විදිහේ කර්ම කරා ඉපදෙන්නේ විශ්ව වෙලා තියෙන්නේ. එතන කියනවා අනි සමාන කියලා අර උසාවි අපසාර දෙකම දෙදී යන්නේ පැයකට 13 කියලා. ඒ වුණාද පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතයේ මනසකාර කියන ආකාරයේ විකාරක විචාර අධිමුක්ත විරිය තීති සම්ප ඊළඟ අකුසල පැත්තෙන් කියනවා මෝහ, අහිරික, අනුත්පාද, උද්දච්ච කියන හතරක් ලෝභ, දීති කියන දෙකක්. ඒවල සියල්ලම එතන ඇතුළන මේ 18ක්. මේ ධාතුවේ මෙතන 6යි. සිතක් එක 19යි. සමහර විට ඔය සිත අර පසුලන්න පසුලන්න වෙයි එතන එකක් නම් තීන විද දෙකක් එකතු වෙනකොට තමයි අර 20ක් ඇති වෙන්නේ. දැන් 20ක් එකත් එක්ක 21ක් වෙනවා. දැන් උඩ බලමු මේ අපේ සිද්ද ප්‍රතිම අපි ගෙන ආවේ කෙලස් එකක් නෙමෙයි. විපාකසිත. විපාකසිතක් නම් පරිසද්ධිගතයි. විපාකසිත පරිසද්ධිගත සමගක් නෙමෙයි. භාවනාවේ තේරියක් යනවා විපාකසිත. ඒ නෑ ලෝභයක් නෑ, දෝෂයක් නෑ ඒ අපතේ පැයට කිසිවක් නැහැ. මනුෂ්‍ය ලෝක උපදින කුසල විපාකයේදී ඒ කුසල විපාක ශීකේ කියන්නේ සෝබන චෛතසිකය. අනිසලන චෛතසිකයත් එක්ක සෝබන චෛතසිකය කියනවා. දැන් අපි බලමු. මහා විපාක පරික්ෂිත ගැන අපි කවුරුත් ඉඳලා කියන බොහෝ වශයෙන් මේ මහා කුසල විපාකයේ අක්ෂර. සෝමනස්ස සාධිත ඥාන සම්ප්‍රයුක්ත සංකාරිකව සසංකාරික සිටින අපේ පරිසංගත. ඒ පරිසංගත සිටේ තියෙනවා ධර්ම දානත් පිටිකාශික ධර්ම හේතු තුනක්. සිතත් එක්ක 34ක් තියෙනවා. ඒ මොනවාද? අනි සමාන වශයෙන් ධර්ම තුනක් අපි කියවන ගොනු කරලා පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්දේ වස්පාර හතරයි. විචාක, විචාරේ කුක්ක ගිරිය පීති ඡන්ද කියන හය ධාතුන මේ ධාතු අනිවාර්යයෙන් කලින් මහා කුසලසිතේ ඊළඟ ගන්න සෝමන කැලේ වලින් සෝමන සාගර ගහනමයක් උදෙන තියෙන දෙකමද සත්තා සති ඊරි පොත්කප්ප අරෝප අදෝසේ තත්ත්වයකට හතයි කායවස්සති චිත්තවස්සති කායවතා චිත්තවතා කායනිකා චිත්තමුදිකා කායකම්මනිකා චිත්තකම්මනිකා කායපාවුනිකා චිත්තපාවුනිකා කායිකිකා චිත්තනිකා ඉදුලකට එළදොරක් කියනවා අහනද ඊළඟ ප්‍රඥා ප්‍රඥාදී ඒ නිශ්චය ඉෂය රාගනයි ඉස්තුනයි සිතත් එක පිස්සහලයි දැන් මේ කියන පරිසන්ද විපාක සිතේ කාම්‍ය සිත්තේදීත් ඒකින ලෝභාදී උපක්‍රමයේ කිසිවක් නැහැ කිසිවක් උපක්‍රමයක නැහැ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපස්සර නිදම් වික්කේ චිත්තං සංකප්පෝ ආවර්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලේසං කියලා කොයි සමුද්‍ර විකාරයේ සූත්‍රය මහණෙනි උපතින්ම කණ සංජාතයෙන් පහළ වූ සිතත් කාම්‍ය නීති වශයෙන් පහළ වූ සිතත් අවශ්‍ය දෙයක්. මොහොත් ප්‍රකාශය ගැන කෙලෙසුන් ඉතිරි වෙලා නැහැ. පිළිගත් නිසාවක් නෑ. නමුත් ගුරුවරයා ඉරාණේ ඉන්දියාවේ ශිෂ්‍ය පිරිසක් ඒ ශිෂ්‍ය පිරිස බොහෝම දුර්දාන්ත විදිහට ගුරුවරයාගේ සිත හිදේ. ඒ හිදීම නිසා මේ අහිංසක ගරුවා පරම විසාකාරී කෙනෙක්. දහස් ගණන් නිවන කරපු විසාකාරී වුණා. අන්න නැති ආවෝදී ලැබී උපදෙසියයි. ඔය වගේ තමයි ගුණ කුටලේ දෙපාවල සිටි පුත්‍රයා කුටේ කාලේ හිටියා. මවපස කේකස 85 කෝටි ධනෙ හිටව තිබුණා. එවන් තමා බැලපු සිටු දෙවියන්ගේ පැත්තෙන් 85 කෝටියක නිදානකටවත් උන් තිබුණා. නමුත් ආත්මය ලැබුණේ සුරාසු දෝත්‍ය ගාමීව කල්ලාණය নানা ප්‍රකාරය දුර්යන කුටේ යන්නේ ආත්ම කරගෙන. එයි සිද්ධෝනේ ඔහුට අර විශාල ස්කන්ධේ වතුරට ධම්මාපු දුණු කේවේ කියලා වගේ මේ පාප මිත්‍රාත්‍රය නිසා මක්කරට වැහැවුණා සූදුවට වැහැවුණා අනවශ්‍ය දුක් කරගන්නේ දෙදුණ අන්තිමේදී එයක් කරක් නැතුව අනිත් පරිදයක් නැතුව සියල්ලමයි වෙලා සුගාමන ජීවත් වෙලා කාමයේ අමුවක් කරමින් බැරි වෙනවා ඒ මතවාදයේ කාමෝපේ මහා නරකේ දුකයි. බුදුරජාණන්සෝක දැකලා කන්දමානියන් ප්‍රදාන ආනන්දය මේ සිටුවරයා සිටු පුත්‍රයා ප්‍රථම වයසේ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්ම ආරක්ෂා කළානම් මේ රටේ අග්‍ර සිටුවරයාගේ ඉදදාස්නේ මහණෝනාම රාජ්‍යය. යම්කින් මධ්‍යම ආශ්‍රයයේ මේකලත්තා මොණියෙකුව ආරක්ෂා කරන සතිය කෙරෙහි සිටුවල යනවා පැවිදි කරන මනාවදාමේ. තුන්වෙනි මාර්ගයන් මේක ආරක්ෂාව දාන තුන්වෙනි සිටුවල යනවා පැවිදි කරන සුවාන් වෙනවා. බලන්නන්දය පාප මිත්‍රාගේ නිසා ලැබිච්ච සම්ප්‍රක්කා විනාශයේදී නැති. ඒ ඒ වගේ තමයි අපේ සිට ඒතරම් නිරුණ ලැබු ඒතරම් ප්‍රකාශ ලැබු ඒතරම් දීප්තිමත් වූ මේකනම් උතුම් වූ සිට අල්පක්ලේශයන් දේශනාවක් පැවැත්වුවා. ඒ කාලයේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සියල්ලම බණ අහේ. ඉතින් ධර්මාර්ථයෙන් බෑ පිටත් වෙලා වරිනකොට මේ බණවන්දා සබපිසක්කේක බොහෝම මේ වයෝද නැත්නම් දැනෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. මේ ධර්ම දේශනාවේ මහාගලතා පැහැදීම නිසා ඒ මහා ස්වාමීන් වහන්සේ සිට බලවත් ඊර්ෂ්‍යාවක් පහළ වුණා. ඒ තමයි මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ රත්නමේ ස්වාමීන් වහන්සේ ප්‍රේක්ෂේ නෙමෙයි මේ රූප මේ පිටරට රජරට ඒ ස්වාමීන් වහන්සේ මේ විසවාගාමී විශාල ජනතාවක් ප්‍රසාදයටපත් වීම නිසා තිස්කාවක් ඇති. එතන ඉස්සරහින් පරිණා ඒ පස්සෙන් ධර්මයේ කියන වාසේ තමයි පිටසත් එක්ක වගේ. අද යොදුනක් මානේ ගැලවෙලා කියන්නේ පොදු ස්වාමීන් වහන්සේ. අද යොදුනක් කියන්නේ අද කාලේ සතුන් පහක් කරන්න තමයි. කෙරෙන බෑමයි. හැබැයි මේ දෙපැත්තට හැරෙන තැනදී මේ ධර්මදේශකයන් වහන්සේ අර ලොකු ස්වාමීන් වහන්සේලා හැර ගන්න. කලකිරෝ ස්වාමීන් වහන්සේ මම මේ පැත්තට වටිනවා. අසාවතරයි. අනේ අරහමතුලා කියලා නෑ වුණා. ඉතින් ආත්මයේ විද්‍යාන් පස්සේ මේ ශිෂ්‍ය විසුණු වහන්සේ ඇසුවා ස්වාමීන් වහන්සේ අච්චර දුර බැලලා ආපු කාමරයට යන්නේ කොහොමද ස්වාමීනි? මේ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නාලු හැරෙන්නේ මට ඇහුනේ නෑ. මම කියලා ගන්නාගේ මගේ මනස්කාරය නෑ මට ඇහුනේ නෑ කියලා. අද බලන්නේ හොරින් තුමන්ගේ කාර්යය වටනාක. දැන් මේ ඇහුනේ නෑ ඒක නරකුනේ නෑ තමන්ගේ කර්මස්ථානයේ මොකද කරා. ඒක නේ ගෝචර සම්පදන්නේ කියලා. භාවනා කර්මස්ථානයේ පිළිවෙත කියන්නේ. අන්න ඒ වගේ තමයි ඕනෑම කාර්යයකදී යෝනිසෝ මනසිකාර්යය පිහිටුවා ගන්න හැකිනම් අර උපක්ෂේෂය වෙලා ඒක නිරුත් කරන්නේ කිනිතුන් දාඨාලේ මහා කුස්ස කාකරවාසේ විචිත්‍ය මාකි කරාකන් මහසේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී පුරුකට ග්‍රාමකයේදී බුද්ධ රාජකීය විරාජකවා නන්නේ කුසින් මේ විරාජකවා පෝෂණය කරමින් ගමින් ගම දැකගත් කමින් ඒ ජීවත් වෙන්නේ කාලයේ මුදේ පාදේ. මේ අනුව මේ ස්වාමීන් වහන්සේ හරියට විසරාකම් වුණා එන කවුරුත් ඒ ප්‍රදේශේ බේරවත් නැහැ. මේ කර්ම කාන්තාව කෙලෙසිත දෙන ස්වාමීන් වහන්සේගේ අභාග දිනවා. ස්වාමීන් වහන්සේ දේවලින් කියන වැඩි ආර්ථික මානසිකාරයේ පුරුෂෝ මානසිකාරණ ආර්ථික මානසිකාරය. ඉතින් විසුණු දේවා නීතිය මේ නීතිය ගමනක් කරනකොට මම ඒකට බලන්න එපා. අනුතරක් කියනවා නම් හිතලා බලන්න ඕනේ. දැන් මේ මහා සත්‍යයේ හිනාවෙච්ච නිසා අනුතරක් කියලා අට්ටි කියන මනස්කාරයේ මේ දිහා හැරිලා ඇහැකට බැලුවා. සැබවින්ම අර සිනාවෙන කාන්තාවගේ දක්කට කෙරේ දෙන්නේ. අට්ටි සංඥාවෙන් බැලුව නිසා මොකද වුනේ? උන් සර්වාංගීය ඇටසැකිල්ල නැති වෙනවා. ඒ අධිකාරයෙන් සත්‍යමය භවදාන කොට කියන ඇටසැකිල්ලක් දැක්ක කියලා ඒ වගේම ඊළඟ ඇහැටම එළිය කියන සැදී. ස්වාමීන් වහන්සේගේ හිතේ අර සමාධියේ වාර්ණ ධ්‍යාන වඩපත් ධ්‍යානයේ පදනම් කොට විපස්සනාට ඇරුණා තාපේ වේලාවක සෞඛ්‍යයෙන් සසහත් වුණා. අනි යෝනිසෝ මනසකාරයේ වටනාගත. තමාගේ හිත ඇරුණු කටයුතු කරනුලක් ලැබුණා. ඒක යෝනිසෝ මනසකාරයේ සෞපක්‍රේෂාවේ පිළිතුරු නොවේ පරිසුද්ධත්වයෙන් පත් කරනවා. මෙන්න මේ වාගේ කටුලින් කරන සෑම අරමුණකදීම ඒ ඒ අරමුණ කෙරෙහි කන්නාදී තුලා උපදිනා නැති ඇදෙට උපක්‍රේ ස්වභාවයෙන් නැති ඇදෙට යෝනිසෝ මනසකාරයෙන් මෙහෙය කරගොත් අර උපක්‍රේක ගම්මින් පිළිනොවි පිටර පිසුදු හදා ගන්න පුළුවන්. ඉතින් මේක බුද්ධ ශාසනයේ පහළින් මේ උපදේශයේදී මේ කිසිම ආකාරයක ධර්මයක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරපුවාදාන සබ්බපාපස්ස අතරේසං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝධපුනං ඒකං බුද්ධාන ශාසනං කයින් වලින් සිදුවෙන සියලුම අකුසලෙන් වැළකී සිටීම කයින් වලින් සිටින් සිදු කළ හැකි සියලුම කුසල දැස් කිරීම කුසල කළේ සමුදය ප්‍රශ්න භාවනා වල සිත පිසු කර ගැනීම උදාන ශාසන දුරුදයන් මහන්සියලාගේ ප්‍රශාසනාවයි. දැන් මේක අපි සලකා බලමු. යෝනිසෝ මනසිකාරයේ විද්‍යොත් කයින් වචනින් සිතින් අකුසලයන් සිදු වෙනවා. යෝනිසෝ මනසිකාරයේ විද්‍යොත් කයින් වචනින් සිතින් කෙරෙන කුසල සිදු වෙනවා. එතකොට මේ සිත යෝනිසෝ මනසිකාරයෙන් පවත්වන ලබන දැනීම දැනෙන අනුමතකයේ සමත වශයෙන් හරි විපස්සනා වශයෙන් හරි භාවනා වස්තුකාරයක් දුරු කර හැකි වෙනවා එයින් ඥාන අවිඥා විදර්ශනා ඥාන වශයෙන් පදම් විස්පන්දන වශයෙන් කෙලෙසුන් යට කරගෙන මාර්ගකාරී ගමනේ සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් නිහිත පිළිතුරු කර ගන්න. ඒකයි සත්‍ය පරිඋදාහරණ. ඒක තමයි බුද්ධ ශාසනය. කොටින්ම සීල සමාධි ප්‍රඥා දැන් අපි සලකා බලමු මොකක්ද මේ යෝනිසෝමනසිකාරය කියන්නේ. යෝනිසෝමනසිකාරය කියන්නේ යෝනිසෝ කියන්නේ නුවණින්. මනසිකාරය කියන්නේ කල්පනා කිරීම. අපිට ලැබෙන ලැබෙන සෑම අරමුණකදී අපිට පුළුවන්කම තියෙනවා නුවණ පුරව කල්පනා කරන්න. ඒක පුරුදු කරගන්න ඕනේ. ඒ පුරුදු කිරීම නිසා තමයි අපේ කුසල සිත කුසල බවට පත් වෙන්නේ. ඒකෙන් පැහැදිලි කරන්න ඕනේ කාර්යාවේ කීපයක්යයි. මෙහෙමයි. මනෝද්වාරික වශයෙන් ඉතිරි ගමන් කරනකොට භාවයෙන් අවදීක සිට මනෝද්වාර වාක්‍යයෙන් ගන්න ජලසි පහළ වෙනවා. මනෝද්වාර වාක්‍යයේ කියන්නේ යෝනිසෝ මනසකාර වශයෙන් කුසල පැත්තට අකුසල පැත්තට හරවනවා. චක්කසෝත ගාන ජීවා කාය කෙරේ ගරුතුවලින් අනුදාන ගන්න වෙලාවේ ඊකදා සිත්යේ දෙවිලා භවංගික සිතාවේලා අත්‍යන්තවාරා වාක්‍යයේ දැන් ඇසෙන්න රූපයක් දැක්කේ චක්කු විඥාන සංපටිච්ඡේද සංකේත වක්තපරිච්ඡේද මූලික සිත් දෙකක් ඊළඟට තමයි ඥාන සිත් පරායේ ඒ වක්තපන සිත් මනෝද්වාර වාක්‍යය හා සමානයි වක්තපන සිතින් තමයි කුසල් පැත්තට අපසාර පැත්තට හරවන්නේ එතකොට මේ මනෝද්වාරා වචනය මුත්තපණය කියන දෙක හරි දේශනා කරේ කියලා දේශනා කළා ඒකේ තියෙන නිමාවක්. ඒ වගේ අපේ මේ දීර්ඝ සංසාරයේ ප්‍රධාන හතරක් නෑනේ. භවයෙන් භවයට පරම්පරාව එන මේ චිත්ත පරම්පරාව යම් නිමාවක් දකින්න පුළුවන්. ඒ නිමාව දැකීම බුද්ධ ශාසනයේ තමයි අපට උගන්වලා තියෙන්නේ. ඒ කොහොමද? දැන් අපි සීලයක් කරනවා සමාධියක් කරනවා ප්‍රඥාවක් වඩනවා. මේ ගුණ ධර්මයන් උස්සන්න වෙනවා යම් කාලයක. මේ තුලින් අපේ සංකාමයේ බෝධිපාක්ෂාන 30ක් වර්ධනය වෙනවා. සමාජික ජාතික නෙමෙයි අපේ භවයට කල්ප ගණන් ඇතිලාගේ මේ සිිතේ උදාහරණයක් වර්ධනය වීම නිසා පහක් වූගේ කතාවකදී තේකුණන් බුදුබණ ඇසීමෙන් පරිදීමෙන් පදවාගෙන ගැනීමෙන් මේ සිිතේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ සිත දුක්ඛ සත්‍ය බව දුක ඇති වෙන කුෂ්ණාව සම්මේ සත්‍ය බව සාවෝධ ප්‍රගාමයේ තියෙන ආර්යසත්‍ය මාර්ගයේ බව ඒකට ආගෝධයේ නිවන ධාතු බව මනින් ආගෝධ ප්‍රගාම සමත් වේ. වශයෙන් බුදුනානම් වශයෙන් බුදුනේ පාරමී පුරාණයේ කියනෙක් නම් අනු උපදේශයක් නම් කියන තමා සත්‍ය ආගෝධ කරගන්නවා. දොස්තර බුදුරයන් වහන්සේලා එසේ ආගෝධ කරගෙන අන්‍යයන් දේශනා කරන්න සමත් වෙනවා. ඒකෝට දැන් මේ අපි පුරනේ යෝනිසෝ මනසිකාරයේ තුලින් සමුපිපස්සනා භාවනා පිළිවෙලින් ඒ බෝධිපාක්ෂාඥයන් වැඩිලා වැඩිලා ඔය විසුද්ධි ධර්ම හතකට බෙදලා විසුද්ධි ධර්ම හතකට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දේහ විසුද්ධිය කියලා මුලින් කොටස් තුනක් තියෙනවා. සීල විසුද්ධිය නම් කිසු සීල සම්පදායක් ඇති බව. චිත්ත විසුද්ධිය නම් ඥාන සමාපත්තිය ඇති බව. ඊළඟට දේහ විසුද්ධිය නම් නාම රූපයන් මේකට දක්වන අනුවයි. ඊළඟ සංකාන්තමේ සුඛය නම් හේතුඵල දක්නා නොවේ. ඊළඟට මග්ගාමග්ග ඥානදර්ශන විසුද්ධිය නම් උද්‍යප්පේ ඥානයේ අවස්ථාව. ඊළඟට පටිපදා ඥානදර්ශන විසුද්ධිය නම් ඉහළ කියන ඥානදාත ඥාන පරම්පරා නැග. ඊළඟ ඥානදර්ශන විසුද්ධිය කියන්නේ ලෝකෝත්තර මාර්ගය. ඉතින් මේකේ අනුපිළිවෙලින් සිත ක්‍රිස්තු වෙන පිළිසිදු වෙනවා. අර ප්‍රභාස්වරගෙන ආවා වූ චිත්ත සංකාරයේ මේ විසුද්ධි කර්මයෙන් එහි එකින් එක කියලා කියන්නේ පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වෙලා පිරිසුදු වෙලා යන දවසට ඥානගත විසුද්ධිය කියන සෝවාන් සකදාගාමී අනාගාමී අරහතගේ මාර්ගඥාන ප්‍රතිලාභයේ උදාසයේදී තමාගේ సంతානයේ අතිශයින් පරිත්‍රාගතපත් වෙලා නැවත කවදාකවත් උපක්ලේශයන්ට යට වෙන්නේ. ඒකාන්තයෙන්ම කයික සංකාරයක් ඇති කෙනෙක් බාටපත් වෙලා නැවත ජාති ජරා ව්‍යාධි වර්ණාදී දුකටපත් නොවේ අසංකතාව සංජාත අජාති අගර අව්‍යාධි අශෝක අනුපායාසය අමෘත නිවාරකාත්ම සාක්ෂාත් කරගත වෙනවා මෙන්න මේකයි බුද්ධ ශාසනයේ උපදේශයෙන් ලැබෙන අන්තිම සැලකිලි ඒ කාදාපත් පුදා පුස්තකයේ නෑ මෙන්න මේක නිසා සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය සකිත පරිවර්තනයේ සඳහා විශේෂ කල්පලක්ෂයක් හතරක් නෑරහා අර ගංගානන්ද අනුදේශ පළවෙනි පළවෙනි ගන්ධවියා වගේ අවේන්නාවේ භාරමී ශක්තිය පලව කරගනිමින් ගැඹුරු කරගනිමින් ඒක භාවිත බහුලීකృత කරගලා ඒකයි විශ්වාස දේශනා කෙරේ තමන් රාශියක ගැන නාම පිටේ සමන භාෂාවේ යම් ඒවන් ආශීවිතම් භාවිතම් බෞලි කතං මහත්වක් ආසන්වතේ යති දම්පිච්චේ චිත්ත චිත්තම් පිච්චේ ආශීවිතම් භාවිතම් බෞලි කතං මහත්වක් ආසන්වතේ තමන් වහන්සේ මේ චිත්‍රේ ආශීවිත කළා භාවිත කළා බෞලි කළා ඉතින් සීල සමාධි ප්‍රඥා සීලයෙන් කුසක් පාරමී ගුණ බෝධිපාක් ධර්මයක් කර්මයක් ආදරයෙන් දැරුවා නැවත නැවත වැළුවා. හොඳවතින් වැළුවා. අන්තිමේ කමින් කමේට ඒ මොහොතේ මහන්සිය අනන්ත ජාතිවල සම්පූර්ණ විවාදයක්පත් වුණා. ඒකත් උසස් වීමක්. අනන්ත ජාතිවල දෙවිදු කපේටපත් වුණා. අනන්ත ජාතිවල බ්‍රහ්ම රාජ්‍ය වාටපත් වුණා. තවත් ඉතින් ලබන ප්‍රශ්නේ ලබන්නේ කියන සැපක් සියල්ලම ලැබුවා. නමුත් ඒක ලැබුණේ නැහැ. ඒ වගේම අන්තිම ආකාරයේදී උත්පත්තියෙම දසලක්ෂ කෝපදාස් හැපවත්තලා අර්ශංගයේදී දැන් උත්පත්ති මංගල්‍යයේදී දැන් උද්දක්ෂ මංගල්‍යයේදී ලෝකයේ සැසුව උනාසේගේ ආසාදාගෙන අවබෝධ කරගන්න සුදුසු එසිට පිළිබඳ කරුණු කීපක් සාකච්ඡා කරන්න අසංගතුණා මෙතෙක් කියලා අපි කෙලෙස් සිදු කරගන්න යන දේ කුසල සම්භාරයේ Sango යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ